මේ ස්වාමීන් වහන්ස බොහොම පිං දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා. මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු අතර වෙනස පැහැදිලි කරලා දෙන්න. මනෝ ධාතුව කියන එක අපේ රේරුකාණි මහානායක හඳුරෝ පැහැදිලි කරනවා. මනෝ ධාතුව යනෝ පංචද්වාරා වජ්ජන චිත්තේ සහ සම්පටිච්ඡන සිද්දක එතකොට දැන් ඔය මේ ප ဋ ාණය පැහැදිලි කරනකොට දක්වන්නේ මනෝධාතු ත්‍රිකය කියලා. එතකොට මනෝධාතු ත්‍රිකය කියලා කියන්නේ එතන සිත් තුනක්. සිත් තුනක් තමයි මනෝධාතු කියලා හඳුන්වන්නේ. පංචද්වාරා වජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙක. සම්පටිච්ඡන සිත් දෙක කියන්නේ කුසල විපාක වශයෙන් ඇති වෙන මේ චිත්ත වීතිවල තියෙන සම්පටිච්ඡන සිතයි අකුසල විපාක වශයෙන් ඇති වෙන සිත්වල ඇති වෙන සම්පටිච්ඡන සිතයි. එතකොට ඒ කියන සිත් තුන තමයි මනෝ ධාතු කියලා හඳුන්වන්නේ. මනෝ විඥාන ධාතු කියලා කියන්නේ ඒ මනෝ ධාතු ත්‍රිකයයි කියලා හඳුන්වන සිත් තුන අතහැරලා ඊළඟට විපංච විඥානයත් අතහැරලා ඉතුරු සිත් ටිකට තමයි මනෝ විඥාන ධාතු කියලා හඳුන්වන්නේ. මනෝ විඥානය. දැන් චක්කු විඥානය කියන්නේ ඇසින් රූපය දකින සිතටනේ. සෝත විඥානය කියන්නේ කනෙන් ශබ්දය අහන සිතටනේ. ඒවා එක එක බැගින් තමයි තියෙන්නේ. හැබැයි එතන පහක් තියෙනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. එතකොට කුසල විපාකයෙන් ඇති වෙන 5යි අකුසල විපාකයෙන් ඇති වෙන 5යි 10යි. ඒ 10 අභිධර්මයේදී හඳුන්වන්නේ ද්විපංච විඥාන. පංච විඥාන කියන්නේ පහ කියන එක. ද්විපංච කියන්නේ කුසලයෙන් ඇති වෙන 5යි අකුසලයෙන් ඇති වෙන 5යි. එතකොට මේ කුසලයෙන් ඇති වෙන 5යි අකුසලයෙන් ඇති වෙන 5යි ඒවා පංචද්වාරයේ ඇති වෙන සිත්. එතකොට මනෝ මනෝද්වාරයේ ඇති වෙන අවශේෂ සිත් ටිකෙන් අර මනෝ ධාතු කියලා හඳුන්වන සිත් තුන හැරුණකොට ඉතුරු සිත් ටික සියල්ල ඉතුරු එතකොට ඉතුරු වෙනවා සිත් 76ක්. ඒ සිත් 76 තමයි මනෝ විඥාන ධාතු කියලා හඳුන්වලා තියෙන්නේ. බොහොම හොඳින්ම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. බොහොම පිං.